ගී ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ ಕಂಗನಾ ಹಂಸ ಕುಮಾರಿ ಆಶಾ ದೇಸಿ ನಮವಾದಿ ಆಶಾ ದೇಸಿ ನಮವಾದಿ ಮುದ್ದು ಬಂದ ಸಲ ಸಲ ಎನ್ನ ಮದ ಹಸ ಹೇಳ ಮುದ್ದು ಬಂದ ಸಲ ಸಲ ಎನ್ನ ಮದ ಹಸ ಹೇಳ නෙමෙයි දෝ අජන්තා දෙවිමානේ දෝ ඔබ මා පතා උපන්නේ ආලකපුරේහි දෝ අනෝ කත්තවිලේහි දෝ ඔබ මා පතා උපන්නේ මගේ හිත සැකෙන්නේ දේවා නිසි පිළිතුරක් ලැබේවා නිසි පිළිතුරක් ලැබේවා నీల జలాసే రంగనా హంస కుమారి నీల జలాసే రంగనా హంస కుమారి ఆశా దేశీ నమవాది ఆశా దేశీ నమవాది ಮೈಕಲ್ ಆಂಜಲೋ ಅಗವು ತಿಳಿಸುವುದೇ ಇದು ಒಬ್ಬಮ್ಮ ಪತ ಉಪಣೆ ಟಾಗೋರ್ ಕವೇ ಇದು ಗುತ್ತಿಲವೆನ ಕತೆ ಇದು ಒಬ್ಬಮ್ಮ ಪತ ಉಪಣೆ ಮಗೆ ಹಿತ ಸಕೆನ್ನಿದೇವಾ ನಿಸಿ ಪಿಲಿತು ರಾತ್ಯ ದೇವಾ ನಿಸಿ ಪಿಲಿತು ರಾತ್ಯ ದೇವಾ నీల జలాసే రంగనా హంస కుమారి నీల జలాసే రంగనా హంస కుమారి ఆశా దేసి నమ బావి ఆశా దేసి నమ బావి ముద్దు బంద సలసల ఎన్న మదహస హెలా ముద్దు బంద సలసల ఎన్న మదహస హెలా ముద్దు బంద సలసల එන මදහස හෙලා මුදු බඳ සලසලා එන මදහස හෙලා සිසිර සේනාරත්න ඔහුට හින්දි චිත්‍රපට බලලා බලලා නෞෂාද් අලී මදන් මෝහන් සලීල් චෞධරී වගේ අයගේ තනුවරට වශී වෙලා හිටියේ වහ වැටිලා හිටියේ මේ නිසා ඔහු සංගීතය හැදෑරීම පසෙක දාලා එළියට එනවා ඔහුට ඕනකම තියෙන්නේ ලස්සන තනු නිර්මාණය කරන්න මේ ඕනෑකම නිසා ඔහු එළියට බහිනවා එහෙම එළියට බහැලා ඔහු ජීවත් වෙන්නේ මරදාන අවට ඔහු ශිල්ප හදාරන්න යන්නේ සංගරාජ මහාවිද්‍යාලයට අද මරදාන මධ්‍ය මහාවිද්‍යාලය මේ හදාරන අතරේ ඔහුට හම්බ වෙනවා ධර්මදාස වල්පොල හරුන් ලාන්ත්‍රා වගේ අය මේ අවට පදිංචිව හිටපු අය ධර්මදාස වල්පොල තමයි ඔහුට කියන්නේ ශාස්ත්‍රීය සංගීතය හදාරන එක හොඳයි කියලා හැබැයි ඔහුට ඒක දිරවන්නේ නැහැ මේ නිසා ඇවිල්ලා ඔහුට අවස්ථාවක් ලැබෙනවා දස්කොන් කියලා නාට්‍යයකට සංගීත නිර්මාණය කරන්න මේ දස්කොන් නාට්‍යයට ගීතයක් නිර්මාණය කරලා ඔහු ගායනා කරනවා ධර්මදාස වල්පොලත් එක්ක. මේ ගීතය ඇත්තටම කාගේ සිත් සතන් නැඩ ගන්නවා. මේ ඉන්න අතරේ තමයි ඔහුට අවස්ථාව උදා වෙන්නේ චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්න. ඔහුගේ සිහිනය සැබෑවක. මේ අවස්ථාව ලබා දෙන්නේ සිරිසේන විමල වීර. අපි ඒ ගීතය අහලා ඊළඟට ඔහු පිය ගමන් මඟ පෑදිච්ච හැටි කතා කරමු.

මේ ගීතය ගායනා කරන්නට ඔහුට ලැබෙන්නේ ඔහුගේ සිහින ගණනාවක් සැබෑ කරමින්. ඒ තමයි නෞෂාද්ගේ සංගීතයට වශීකృత වෙලා හිටපු ඔහුට නෞෂාද්ගේ තනුවක්ම ගායනා කරන්න ලැබීම පළවෙනි චිත්‍රපට ගීතය හැටියට. ඒ වගේම මොහමඩ් රෆීගේ ගායනයට වශී වී සිටි ඔහුට මොහමඩ් රෆී ගායනා කරපු ගීතයක්ම ගායනා කරන්න ලැබීම. ඔහු මේ අමර චිත්‍රපටයට අයිතිව තිබුණු මේ ගීතය. අමර චිත්‍රපටයේ ඔහු බලලා බලලා ඔහුට මේ තනුව කනේ රැඳිලා තිබුණා. ඒ නිසා සිරිසේන විමල වීර වෙනත් ගායකයන් කිහිප දෙනෙකුට දීලා තෘප්තිමත් වුණේ නෑ උන්ගේ ගායනයට. ඊට පස්සේ තමයි සිසිරගේ මේ නැවුම් කටහඬ හොයාගෙන ගියේ. සිරිසේන විමල වීර ඇත්තටම ඔහුගේ ගායනයෙන් ඊටාම සෑහීමකටපත් වුණා සතුටටපත් වුණා. ඒ නිසා ඔහු ගේ පළවෙනි චිත්‍රපට ගීතයම ඊටාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. ඔහු හින්දි ගීතයට වසඟ වෙ හිටපු කෙනෙක් කියලා මම කිව්වා. මේ නිසා ඔහු හැම විටෙම උත්සාහ කරේ මේ හින්දි ගීතවල තියෙන මధుර ගායනයට සම්බන්ධ වෙන්න වගේම ඒ වගේ තයිවැනි තනු නිර්මාණය කරන්න. දැන් මුල් අවධියේදී ඔහුට මේ මේ ආශාවෙන් ගැලවෙන්න බැරි වුණා. හැම වෙලාවෙම හින්දි ගීත ඔස්සේ තමයි යෝගේ හිත දිව්වේ. මේ නිසා ඔහු ගුවන්විදුලියට ගායනා කරන්නත් තෝරගත්තේ හුඟක් වෙලාවට හින්දි ගීතමයි. ඔහු ඊළඟට මේ හින්දි ගීත තමන්ගේ කනේ රැව් පිළිරැව් දෙන නිසා ඒවට වසඟ වෙලා හිටපු නිසා ඔහු මේ ඔස්සේ ගීත රචනා කරන්නත් පෙළඹෙනවා. ඇත්තටම ගීත රචනා කිරීම එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඔහු පෙළඹුණා ඔහු ගායනා කරන ගීත ලියන්න. ඒ අනුව තවත් ජනප්‍රිය හින්දි ගීතයකට අනුව ඔහු ගීතයක් ලියලා ගායනා කරනවා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සමග. මේ ඒ ගීතය ගායනා කරන්නේ සිසිල් සේනාරත්න ඉන්ද්‍රාණියත් එක්ක මේ පදමාලාව ලියන්නේ සිසිරමයි. බලන්න මේ ගීතය කොච්චර අපූර්වට පද ගලපලා තිබුණද කියලා මේ සංවාදයත් එක්ක අපි ගීතය අහමු. Thank you. මේ දෙල් එළියේ දුව පැන විදලා සෙල්ලම් කලේ ඈ සමගින් නිදා ඒ මා තමා අද නැතුවා වගේ ඇඳී ගමේ ගයගීතයන් ගමේ තැලුවා දැක මට මතකයි හැඬුවා මාසනීපෙ සිටියෙම දවසේ ඇඳ ළඟ මුළු රැ හිටිය අපි දෙදෙනයි එකට පාසල් ගියේ ගස්වලේ නන් පාඩම් කලේ ඈ සමගින් නිරා ඒ මා තමා අද නැතුවා වගේ ඇනි ගමේ අංගමේ පිළිවිලි දුකන විදලා සලංකලේ ඔබ සමගින් නිදා මාතමා පුදුමයි යලිමේ හමුවීම අපේ ගයුගේ සයංගමේ දෙල් දෙලී නාගරික ජීවිතයේට පුරුදු විහිදපු සිසිර හිතන්නත් අමාරුයි මේ වගේ ගමක පාසලක අහිංසක ප්‍රේමවන්තයින් දෙදෙනෙක් ගැන ලිව්වයි කියන එක. ඇත්තටම දැන් මේ සංවාදයේ ඒ කාලේ ඔය අයියලා නංගිලා නෑනලා මස්සිනාලා ආදරවන්තයෝ ආදරවන්තයන් ගායනා කරන ගීත රැල්ලක් වගේ තිබුණා. ඒක ඉතාම ජනප්‍රිය වුණා. දැන් මේකෙත් තියෙන ඉතාම අහිංසක ආදරයක්. මේ පාසලේ හැංගිමුත්තම් කරන්නේ නැහැටි, වෙල්ෙලිය හැංගෙන්නේ නැහැටි, බොරුවට අඬ නැහැටි, Tamanට ආදරේද කියලා බලන්න. ඒ වගේ ඊටාම අහිංසක ආදරයක් ගැන තමයි සිස්ටර් මේ ලියන්නේ. මේක ජනම් ජනම් කේ හේරේ කියන චිත්‍රපටයට තිබිච්ච ගීතයක්. ලතා මංගেশකර් සහ මොහමඩ් රෆි ගායනා කරන්නේ 1957. දැන් මේ ගීතවලට වසඟ වීම තමයි ඔහුට මధుර තනු හැදීමේ ඕනකම ඇති වෙන්නේ. හැබැයි ඔහු එතනින්ම නවතින්නේ නැහැ. ඔහුගේ මේ තනු නිර්මාණය කිරීමේ ආශාව වඩ වඩාත් දැල්වෙමින් තියෙනවා. ඒ ඉන්න අතරේ ඔහුට තවත් විශිෂ්ට සංගීතඥයෝ මුණ ගැහෙනවා. ඒ හමු වුණේ මෙන්න මේ චිත්‍රපටයෙන්. මේ ගීතය අහන්න ඔහුට විශිෂ්ට සංගීතඥයෙක් හම්බ වෙනවා. ඒ වගේම ඊටාම සිංහල සිනමා සංගීතයේ හැරවුම් ලක්ෂයක් සටහන් කරන ඊටාම විශිෂ්ට ගීත රචකයෙක් හම්බ වෙනවා. ඒ වගේම ලංකාව විශ්ව කීර්තියට ගෙන ගිය මහා සිනමාධරයෙක් හම්බ වෙනවා. මේ එකතුවෙන් තමයි ඔහුට මේ අවස්ථාව ලැබෙන්නේ. මේ ගීතය අහන්න ඔබට මතක් වෙයි. කවුද මම මේ කියන විශිෂ්ට පුද්ගලයන් කවුද? මොකද්ද චිත්‍රපටය කියලා. අපි ගීතය අහමු. ටිකනේ හඬනවලා නඟාලා ගඟුල් තොටිල්ලේ මල්ල තිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල්ගා යමුනෙලවිල්ලේ නැලවිල්ලේ ඇදී යන්න ලදී විදි කොටිල්ලේ ඇදී ඇදී යන්න ලදී විදි කොටිල්ලේ කිරල කිරලි කූඩුවේ නගී සුරුළු පන්ති නාදදී නගී කිරල කිරලි කූඩුවේ නගී කුරුළු පන්ති නාදදී නගී දානවා ඔබේ රුවට වශී දලානේ යම් වෙලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ ඇදි ඇදි යන්න නැදෙවි කොටිල්ලේ ඇදි ඇදි යන්න නැදෙවි කොටිල්ලේ සබර පුරව दी सुरतली सोया दे नंगा दी सुली कबर रोयाऊगे सुरतली सोया दे नंगा दी सुली कोकुम किरी वगे नंगे विन

ඒ අවස්ථාව ලැබෙනවත් එක්කම තවත් අවස්ථාවක් ලැබෙනවා ඒ තමයි තමන්ගේ සහකාරිය මුලින්ම මුණ ගැහෙන්නට ලැබීම. ඉන්ද්‍රාණී විජේබණ්ඩාර මුණ ගැහෙන්නෙත් මේ රේඛාව චිත්‍රපටයට ගීත ගායනා කරන්නට ගිය වෙලාවේ ඔවුන් 1962 දී විවාහ වෙනවා. ඊට පස්සේ සහාය ගායිකාවකුත් ඔහුගේ ජීවිතයට එකතු වෙනවා. 1965 දී ඔහුගේ ආශාව ඉෂ්ට කරගන්න ලැබෙනවා ඒ තමයි මුල් වර්ත චිත්‍රපටයක සංගීතය නිර්මාණය කරන්නට ඔහුට අවස්ථාවක් ලැබෙනවා ඒ රොබර්ට් එම් සෙනවිරත්නගේ හඳපාන චිත්‍රපටයේද මේ හඳපාන චිත්‍රපටයේ ගීතය විශේෂිත ගීතයක් මොකද පියකු දරුවෙකු නලවන ගීතයක් දරුසිරි ගමගේ මේ පදමාලාව නිර්මාණය කරන්නේ තනු නිර්මාණය කර ගායනා කරන්නේ සිසිර සේනාරත්න. ඒ ගීතයත් සමග අපට මේ ජනරන්ජනගේ හමාර කරන්න සිද්ධ වෙනවා. අද තාක්ෂණික දායකත්වයේ නදීරා මනම්පේරි නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මම දර්ශකහන ඉදිරිපත් කළ තිතක රත්න කුරුවිට බණ්ඩාර කුමරුනි ඇයට හඬන්නේ කවුද පුතුටලේ කිරි කර දෙන්නේ අම්මා පියායි පහතෝරන්නේ කුවගිල මැඩලේ කිරට පෙරෙන්නේ ඒ කිරිසුබදයි ලොව පවතින්නේ මවගේ ළමැදලේ කිරට පෙරෙන්නේ ඒ කිරිසුබදයි දුටුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ මල් යමනාවේ පුතු මැලවෙන්නේ මට මේ කුමරුණ